ශ්‍රේෂ්ඨානන් වහන්සේ ගම්පහ බැන්ඩේ මුල්ල විද්‍යාසේකර පිරිවෙත් විහාරවාසී වත්තල සාන්තමරියා විද්‍යාලයේ ආචාර්ය රාජකීය පඬිත් ශාස්ත්‍රපති පූජ්‍යපාද බැලුම් මහර ඉන්දානන්ද ස්වාමීන් වහන්සේ දරාතු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 යස්ස සියා සම්බදා සති සතතං කායගතා උපට්ඨිතා නොචස්ස නොච මේ සියා න භවිස්සති නච මේ භවිස්සති අනුබොම්බ විහාරී තත්තසෝ කාලේනේව තරේ විසත්තිකං තී ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි පින්වත් සමදෙනාම සූදානම තිලෝකාග්‍ර අමාමෑණී ලෝතුරා බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් ධර්මය ශ්‍රවණය කරන්නටයි. ඒ සඳහා අපි මාත්‍රුකා කරන්ට යෙදුනේ උදාන පාළියේ චුල්ල වර්ගයේ සඳහන් වන කච්චාන සූත්‍ර දේශනාව පින්වත් හැමදෙනාම දන්නවා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ධර්මය සූත්‍ර දේශනාවන් ප්‍රථම ධර්ම මහා සංගායනාවේදී නිකාය හැටියට වර්ග කරන්ට යෙදුණා. දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය ඇටියට නිකාය පහකට වර්ග කරන්ට යෙදුණා. දීර්ඝ සූත්‍ර දේශනාවන් දීඝ නිකාය තුල සඳහන් වෙනවා. ආනන්ද මහරහතන් වහන්සේ ප්‍රධාන ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාව කටපාඩමින් මේ සූත්‍ර දේශනාවන් ඉදිරියට පවත්වාගෙන ආවා. මජ්ක්‍ධිම නිකාය තුල මධ්‍යම ප්‍රමාණයේ සූත්‍ර දේශනාවන් ඇතුළත් වෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාව හටපාඩමින් වාචෝද්ඝාණය කරමින් මේ සූත්‍ර දේශනාවන් පරම්පරාවෙන් පරම්පරාවට පවත්වාගෙන ආවා. සංයුත්ත නිකාය මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රධාන ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාව කටපාඩමින් පවත්වාගෙන ආව අංගුත්තර නිකාය අනුරුද්ධ මහරහතන් වහන්සේ ප්‍රධාන ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාව කටපාඩමින් පවත්වාගෙන ආවා. ඒ අනුව ඉතුරු වුණු සියලුම සූත්‍ර දේශනාවන් ධර්මය කුද්දක නිකාය තුල අන්තර්ගත වෙනවා. මේ ඉදිරියට පවත්වාගෙන ආවේ සියලුම භික්ෂුන් වහන්සේලා විසින්. කුද්දක නිකාය තුල ධර්ම ග්‍රන්ථ 15ක් තිබෙනවා. කුද්දක පාට ධම්මපද උදාන ඉතිඋත්තක සුත්ත නිපාත විමානවත්තු පේතවත්තු තේරගාථා තේරිගාථා ජාතක නිද්දේශ පටිසම්භිදා මග්ග අපදාන බුද්ධ වංශ චර්යා පිටකය කියලා. එයින් තුන්වන ධර්ම ග්‍රන්ථය තමයි උදාන පාළිය කියලා කියන්නේ. උදාන පාළිය තුල සූත්‍ර දේශනාවන් 80ක් පමණ තිබෙනවා. වර්ග 8කට සූත්‍ර දේශනාවන් 10 බැගින් වර්ගීකරණය කරලා තිබෙනවා. බෝධි වර්ගය, මුචලින්ද වර්ගය, පාටලීගාමි වර්ගය මේ ආදී වශයෙන් ඒ අතර චුල්ල වර්ගය තුල සූත්‍ර දේශනාවන් 10ක් තිබෙනවා. එහි 8වන සූත්‍ර දේශනාව තමයි කච්චාන කියන සූත්‍ර දේශනාව. පින්නතුනි මේ උදාන පාළිය තුල සඳහන් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහරහතන් වහන්සේලාගේ විවිධ උදානයන් උදානයන් කියලා කියන්නේ සතුට ප්‍රීතිය සොම්නස ඇති වුණු අවස්ථාවලදී ඒ කරන ලද ප්‍රකාශයන් ජීවිතේ Tamanට සුවිශේෂී අවස්ථාවන් වලදී අත්දැකීම් ලැබුණු අවස්ථාවන් වලදී ඒ අත්දැකීම් ප්‍රකාශයට පත් කරන්නට යෙදුන ඒ තුලින් ජීවිතයට ලැබුණු සතුට ප්‍රීතිය නිදර්ශනයක් හැටියට සඳහන් කළොත් හරියට ජල බඳුනක් උතුරලා යනවා වගේ කලයකට බිඳුවෙන් බිඳුව ජලය වැටිලා පිරීලා ඉතිරිලා යනවා වගේ ජීවිතයේ සතුට ප්‍රීතිය ඇති වුනහම ඒ ඉතිරි පැතිරි යනකොට කරන ප්‍රකාශයන් උදානයන් හැටියට සඳහන් වෙනවා මේ බොහෝ උදානයන් පින්නතුනි ලෝකෝත්තර නිශානතිය ආවරණය කරන උදානයක් ධර්ම ශ්‍රාවක පින්නතුන්ටත් අත්දැකීම් ඇති පුංචි දරුවෙක් විවිධ ජයග්‍රහණයන් ලබා ගත්තාම මේ දරුවා තමන්ගේ සතුට වචනයකින් දෙකකින් ප්‍රකාශ කරනවා අපේ ජීවිතවලත් විවිධ ප්‍රාර්ථනාවන් සඵලත්වයටපත් වුනහම අපි ඇතිවන සොම්නස විවිධ අවස්ථාවලදී වචනයට නගනවා. ඒ අනුව උදාන පාළිය තුල තිබෙන්නේ ජීවිතය තුල විවිධ තෙරුන් වහන්සේලා ක්ලේශයන් නැති කිරීම තුලින් ලැබූ සතුට ලෞකික ජීවිතයෙන් ඉවත් වෙලා ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලින් ලබාගත් ඒ ප්‍රවේශයන් සමග ජීවිතේ වෙනස් කරගත් ආකාරය ඒ සතුට තමයි මේ උදානයන් හරහා ප්‍රකාශ කරන්නේ. වෙනතුනේ ඔය තේර තේරි ගාථා තුලත් මේ උදානයන් වලට සමානව සඳහන් වෙනවා විශේෂයෙන්ම උදාන පාළිය හා තේර තේරි ගාථා අතර තියෙන වෙනස තේර තේරි ගාථා තුල සඳහන් වෙන්නේ ඒ චරිත කතාවත් සමග විස්තරාර්ථිත වූ දේශනාවක්. තමන්ගේ අත්දැකීම් තමන් විසින්ම ප්‍රකාශ කරලා ලෝකෝත්තර ජීවිතය තුල ලබන සුවය ප්‍රකාශ කරන්නේ. උදාන පාළිය තුල ඊටාම කෙටි සූත්‍ර දේශනාවන් තිබෙනවා. බුදුරජාණන් වහන්සේ විවිධ ශ්‍රාවකයන් වහන්සේලාගේ ඉරියව් මහන්සේලා අරහත් ත්වයට පත් වුණාට පස්සේ ඒ ස්වභාවය බුදුරජාණන් වහන්සේ දැකලා උන්වහන්සේ ඒ සතුට ප්‍රකාශ කළ අවස්ථාවන් උදාන පාළිය තුල සඳහන් වෙනවා. ඒ අනුව පින්නතුනේ අද මාත්‍රිකා කරන්ට යෙදුණු සූත්‍ර දේශනාවේ සඳහන් මේ උදානයත් ප්‍රකාශ කළේ අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ විසින්. කච්චාන තෙරුන් වහන්සේගේ ස්වභාවය උන්වහන්සේගේ ඉරියව් උන්වහන්සේ අරහත් ඵලයටපත් වෙලා ලෞතර සුවය විඳිමින් උන්වහන්සේ ක්ලේශ ධර්මයන් නැති කිරීම තුලින් ලැබපු සුවයත් එක්ක ධාන සමාපත්තියට සමවැදිලා සිටින අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ මේ ස්වභාවය දැකලා උන්වහන්සේ උදානයන් ප්‍රකාශ කරන්ට යෙදුණා. පිනතුනි ශාස්ත්‍රෝන් වහන්සේ නමක් හැටියට නාන්සේගේ ශ්‍රේෂ්ඨත්වය තමන්ගේ අනුගාමිකයන් තමන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ධර්මයේ තුලින් ලබාගත් සුවය ශනසීම උන්වහන්සේ ධර්මාන අවධිය තුල ලබාගත් මහාර්ගණීය ශනසීමයි ඒ නිසා කච්චාන තෙරුන් වහන්සේගේ මේ සූත්‍ර දේශනාව තුලිනුත් ඒ කාරණේ මනාව පැහැදිලි වෙනවා. උදාන පාළියේ චුල්ලවග්ගේ අටවන සූත්‍ර දේශනාව, කච්චාන සූත්‍ර දේශනාව පින්නතුන්ටත් අධ්‍යයනය කරන්නට පුළුවන් තවත් ධර්මඥානය වැඩි දියුණු වීම සඳහා සූත්‍ර දේශනාව ආරම්භ වෙනවා ඒවම් මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමයි පිටතුනි මේ සූත්‍ර දේශනාව ඊටාම කෙටි සූත්‍ර දේශනාවක් වචන හැටියට ගත්තොත් වචන 50ක් 60ක් පමණ තියෙන සූත්‍ර දේශනාවක් ඒ නිසා මේ ධර්ම කරුණ විග්‍රහ කිරීම සඳහා උදානට්ට කතාවත් ටීකාවත් අපි ප්‍රයෝගික කරගන්න. වර්තමානයේ ශ්‍රාවක සමාජයේ තිබෙනවා ගැටලුවක් අපි නිවැරදි ධර්මයේ තෝරාගන්නේ කොහොමද? නිවැරදි ධර්මය ස්පර්ශ කරන්ට නම් අපි කුමන දේශනාවන්ද කුමන ග්‍රන්ථයන්ද පරිශීලනය කරන්න ඕනේ කියවන්න ඕනේ කියන. ඒ අනුව පින්නතුනේ ත්‍රිපිටකයේ සඳහන් වන සූත්‍ර දේශනාවත් ඒ සූත්‍ර දේශනාවන් විවරණය කරලා තිබෙන අට කතාවත් අට කතාව විවරණය කරලා තිබෙන ටීකාවත් අපිට වර්තමානයේ තා වටිනාම ධර්ම ග්‍රන්ථයන් හැටියට පරිශීලනය කරන්න පුළුවන්. ඒ තුල මිත්‍යා මතයන් නැහැ. බුදුරජාණන් වහන්සේට සමීප උන්වහන්සේගේ ධර්මානවදියට සමීප කාල සීමාවක තමයි මේ විවරණයන් විවරණ ධර්ම ග්‍රන්ථ සම්පූර්ණත්වයටපත් උනේ. ඒ නිසා අපි පිවිතුරු ධර්මය පාරිශුද්ධ ධර්මය මිත්‍යා මතවාද වලින් තොර වෙනත් දර්ශනවාද හා මිශ්‍ර නොවුණු ශ්‍රීමුක දේශනාව ත්‍රිපිටක සූත්‍ර දේශනාවන් තුලිනුත් ඒ වගේම විවරණයන් අට කතාව තුලිනුත් අපිට පැහැදිලි කරගන්න පුළුවන්කම තිබෙනවා පිනතුනේ සෑම සූත්‍ර දේශනාවකම දැන් කච්චාන සූත්‍ර දේශනාවේ ඒවං මේසුතං කියලා ආරම්භ වෙන්නේ. ඒවං මේසුතං මා විසින් මෙසේ අසන ලදී. ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහරහතන් වහන්සේ ප්‍රථම ධර්ම මහා සංගායනාවේදී නාන්සේ ස්මෘතිධාරී භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානයටපත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සූත්‍ර දේශනාවන් සියල්ලම නැවත ආනන්ද තෙරුන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අග්‍ර උපස්ථායක තනතුරටපත් වෙනකොට උන්වහන්සේගේ ඉල්ලීමක් තිබුණා. ස්වාමීනි ඔබ වහන්සේ මා නැති තැනක යම් දේශනාවක් සිද්ධ කරනවද ඒ දේශනාව මට නැවත දේශනා කරන්නට කියලා. ඒ අනුව සියලු සූත්‍ර දේශනාවන් වහන්සේ මතකයේ තබාගෙන හිටියා. විශිෂ්ට ඥානයකින් එදී මහතෙරුන් වහන්සේ නමක් ආනන්ද මහරහතන් වහන්සේ උන්වහන්සේ සිහියට නැගෙනවා සෑම සූත්‍ර දේශනාවකම ඒවං මේ සුතං මා විසින් මෙසේ අසන ලදී කියන පාඨය කන වැටෙනකොට කච්චාන සූත්‍ර දේශනාව මේ උදාණය ප්‍රකාශ කළේ බුදුරජාණන් වහන්සේ ශරත්නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න අවස්ථාවේ අපේ බුදුරජාණන් වහන්සේ වස්සාන සමයන් තුල විවිධ ස්ථානවල වැඩ වාසය කරන්ට යෙදුණා. වැඩිම වැස් කාලයක් ගත කළේ උන්වහන්සේ වස්සාන සමය ගත කළේ සරත්නෝර ජේතවනාරාමේ. අනේපිඬු මහසිතානන් විසින් ජේතවනාරාමය සම්බුද්ධ ශාසනයට පූජා කරන්නට යෙදුණා. ඒ ආරාමේ වැඩ ඉන්න අවස්ථාවේදී තේනකෝපන සමයේන ආයස්මා මහා කච්චානෝ භගවතෝ අවිදූරේ නිසින්නෝ හොති. මහා කච්චාන තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සමීපේම වැඩ වාසය කරනවා. උන්වහන්සේ වැඩ වාසය කරන්නේ පල්ලංකං ආභුජිත්වා උදුං කායං පනිදාය කායගතා සතියා අජ්ජත්තං පරිමුඛං ආදී වශයෙන් සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා මහා කච්චාන තෙරුන් වහන්සේ පින්නතුනේ අපේ සම්බුද්ධ ශාසනයේ හමුවන මහතෙරුන් වහන්සේලා අතර ශ්‍රේෂ්ඨ මහතෙරුන් වහන්සේ නමක්. අංගුත්තර නිකායේ සඳහන් වෙනවා මේ විවිධ තෙරුන් වහන්සේලාට අගතනතුරු බුදුරජාණන් වහන්සේ පිරිනැමුවා. ඒ අගතනතුරු පිරිනැමුවේ උන්වහන්සේලාගේ දක්ෂතාවයන් හැකියාවන් පදනම් කරගෙන ජාතිය, කුලය, ගෝත්‍රය, සමීප සම්බන්ධතාවය නිසා නොවේ. නාන්සේලා සංසාරය තුල මේ සඳහා පාරමී දම් පිරුවා. කච්චාණ තරුණ වහන්සේ පදමුත්තර බුදුරජාණන් වහන්සේගේ සමයේ සිට පදමුත්තර බුදුරජාණන් වහන්සේ අගතනතුරු පිරිනමන අවස්ථාව දැකලා එතෙන් පටන් අදිෂ්ඨාන කළා මම මේ සඳහා පාරමී සම්පූර්ණ කරනවායි කියලා. ඒ අනුව ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල මහා කච්චාන තෙරුන් වහන්සේ ධර්මය විවරණය කරන වික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානයටපත් වුණා. සංක්ෂිප්තව දේශනා කරන ඒ දේශනාවන් විභජන්තාන බෙදා වෙන් කරලා පැහැදිලි කරන වික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථාන එක් විටක අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහා කච්චානෝ භික්කවේ පඬිතෝ මහණෙනි මහා කච්චායනයන් පඬිතේ ප්‍රඥේ විශාරදේ මම යම් ධර්ම කරුණක් විවරණය කරනවාද පැහැදිලි කරනවාද උන්වහන්සේ කරන විවරණයත් මගේ විවරණයත් සමානයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. බුදුරජාණන් වහන්සේ යම් ධර්මයක කාරණයක් විවරණය කරනවද? ඒ විවරණය හා මහා කච්චාණතරුන් වහන්සේ සිද්ධ කරන විවරණයන් අතර ගැටීමක් නැහැ. ඒ විවරණයන් සමානයි. ඒ නිසා පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් ඒ විවරණය කිරීම සියලුම භික්ෂුන් වහන්සේලා දේශකයන්ගේ සමානත්වයක් තිබිය යුතුයි. අසමාන වුණොත් විෂමත්වයටපත් වුණොත් එතන ගැටලුවක් මතුවෙනවා. ඒ නිසා තමයි මේ ශ්‍රීමුක දේශනාවම පිරිතුරු ධර්මයේම අපි පරිශීලනය කළොත් අපිට ඒ වැරදිතෙන් ගැටලුතෙන් සොයාගෙන ඒවට පිළියම් කිරීමේ අවකාශය තිබෙනවා. ඒ අනුව අපේ ශාසනයේ තනතුරු අග්‍රස්ථානය ලබාගත් භික්ෂූන් වහන්සේලා අතර මහරහතන් වහන්සේලා අතර දහවැනි ස්ථානයේ වැඩ වාසය කරන්නේ මහා කච්චාණ තෙරුන් වහන්සේ. උන්වහන්සේ ජේතවනාරාමයට වැඩම කළා. වැඩම කරන්නට කලින් උන්වහන්සේ සරත්මවර පිණ්ඩපාතේ වැඩම කරලා පච්චාබත්තං පිණ්ඩපාත පටික්කන්තෝ විහාරම් පවිසිට්වා කියලා අට කතාවේ උදානට්ට කතාවේ සඳහන් වෙන්නේ. පිණ්ඩපාතේ වැඩම කරලා පිණ්ඩපාතයෙන් වැළකීලා ජේතවනාරාමේට වැඩම කරන්නට යෙදුණා. ඒ වෙලාවේදී මහා කච්චාන තෙරුන් වහන්සේ විහාර මැජ්ජේ ඕතරිත්වා භගවතී ගන්ධ කුටියන් නිසින්නේ විහාරයේ මැදට දැසලා වැඩම කරලා ගන්ධ කුටි ආසන්නයේ වැඩඳිමින් කල්පනා කරනවා අකාලෝතාව භගවන්තං උපසංකමිතු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සමීපයට එළඹීමට දැන් කාලය නොවේ බුදුරජාණන් වහන්සේ පවා මුණ ගැසීමට කාලයක් තිබුණා ඒ අනුව බුදුරජාණන් වහන්සේ විවේකීව වැඩ වාසය කරනවද? බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ තුල අපි අධ්‍යයනය කරලා බැලුවාම පරාර්ථයේ ප්‍රතිමූර්තිය උන්වහන්සේ තරම් ලෝකයේ අන් අය වෙනුවෙන් කැපවෙච්ච උත්තමයන් වහන්සේ නමක් නැහැ. පැය 24න් ගත වුණු දවසේ සෑම නිමේෂයක්ම අන් අය වෙනුවෙන් සැපවුණු මහාර්ග උත්තමයන් වහන්සේ නමක්. නමුත් ශ්‍රාවකයන් වහන්සේලා කල්පනා කළා බුදුරජාණන් වහන්සේ මෙතරම් ලෝකය වෙනුවෙන් කැප වෙනවා. මහන්සේ විවේකයෙන් වැඩ ඉන්නවද? මහන්සේගේ කායික සෞඛ්‍යයට කොහොමද බලපාන්නේ? ඒ නිසා අපි මහන්සේ මුණ ගැසෙනකොට තරමක් ප්‍රවේශම් වෙන්න ඕනේ. සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ අනුව මහා කච්චාන තෙරුන් වහන්සේ කල්පනා කළා දැන් බුදුරජාණන් වහන්සේ වෙත එළඹීමට කාලය නෙමෙයි. ඒ නිසා උන්වහන්සේ පල්ලංකම් ආමුජිත්වා පලක් බැඳගෙන කායගත සතියා උපට්ඨිතා. කායගත සති භාවනාවට සමවැදුණා. පින්නතුනේ මහා කච්චාන මහරහතන් වහන්සේ අරහත් ඵලයටපත් උනේ මේ කායගත සති කර්මස්ථානයත් සමග. ඒ නිසා අට කතාවේ පැහැදිලි කරනවා උන්වහන්සේ නිතරම කායගත සතියට සමවැදිලා කටයුතු කරනවායි කියන. කායගත සති කම්මට්ඨාන වශයෙන් ඥානං නිබ්බත්ත්වා තම් පාදකං කତ୍වා කායානුපස්සනා සතිපට්ඨාන මුකේන විපස්සනම් පට්ඨපෙත්වා අරහන්තම් පත්තෝ උන්වහන්සේ කායගත සතිය කර්මස්ථානයක් ඇටියට අරගෙන ධ්‍යාන සමාපත්තිය උපදවා ගත්තා. ඉන් අනතුරු උන්වහන්සේ පාදක කරගෙන කායානුපස්සනා සතිපට්ඨාන වශයෙන් විදර්ශනාවටපත් වෙලා විදර්ශනා වඩලා අරහත් සම්පත්තෝ රහත් ඵලයටපත් වුණා. ඒ නිසා එය උන්වහන්සේ අරහත් ඵලයට පත්වීමේ ක්‍රමවේදය නිසා නිරන්තරයෙන් උන්වහන්සේ විවේක අවස්ථාවලදී කායගත සතියට සමවැදිලා කටයුතු කරමු. බුදුරජාණන් වහන්සේ මේ කාරණය දකිනවා. සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා අද්දසාකෝ භගවා ආයස්මන්තම් මහා කච්චානං අවිදූරේ නිසින්නම් පල්ලංකං ආභුජිත්වා බුදුරජාණන් වහන්සේ ගන්ධ කුටියේ සිටින විට දකිනවා මහා කච්චාණ තෙරුන් වහන්සේ පලක් බැඳගෙන ධාන සමාපත්තියට සමවැදිලා වාසය කරනවා. බලන්න පින්නතුනේ මහරහතන් වහන්සේලා නාන්සේලා ක්ලේශයන් වලින් විනිර්මුක්ත වෙලා නැති කරලා දාලා උන්වහන්සේලාගේ දෛනික ජීවිතය ගත වුනේ ඒ ශ්‍රේෂ්ඨ ධර්මයම ස්පර්ශ කරමින් ඒ පළවත් ඒ සමවත් සුවය විඳිමින් ඒ ඵල සමාපත්තියට සමවදිමින් ඒ ධර්මයේ සුවය විඳිමින් උන්වහන්සේලා තමන් වහන්සේලාගේ කාලය ගත කළා. කොයිතරම් ආදර්ශ සම්පන්නද? වහන්සේලාගේ චරිතය තිබෙන ශ්‍රේෂ්ඨත්වය අපිට මේ තුලින් පෙන්වුම් කරනවා. විවිධ මහරහතන් වහන්සේලාගේ චරිතයන් පිළිබඳව සලකා බලනකොට වහන්සේලා අරහත් ඵලයටපත් උනේ විවිධ ක්‍රමවේදයන් ඔස්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ, මොගලම් මහරහතන් වහන්සේ පළමුව ධර්මාබෝධය කළේ සෝවාන් මාර්ගපත් උනේ අස්සජී මහරහතන් වහන්සේගෙන් යටි දහම්පදයක් ශ්‍රවණය කර මේ විදිහට අරහත් ඵලයටපත් උනේ විවිධ සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කර ආනන්ද මහරහතන් වහන්සේ රහත් භාවයටපත් උනේ බුදුරජාණන් වහන්සේගේ පරිණිරවාණයෙන් පසුව ප්‍රථම ධර්ම සංගායනාවට පෙර දිනේ මහා ආකාශ්‍ය මහරහතන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ චරිතය දිහා බැලුවාම උන්වහන්සේ නිර්වාණය අරහත්ත්වයටපත් උනේ ඒ විවිධ ක්‍රමවේදයන් ඔස්සේ මහා කච්චානතරුන් වහන්සේ අරහත් ඵලයටපත් උනේ මේ කායගත සත්‍ය කර්මස්ථානයක් හැටියට කායානුපස්සනාව ඒ විපස්සනාව හැටියට වැඩිම පදනම් කරගෙන බුදුරජාණන් වහන්සේ මේ මහා කච්චාණ තරුණ වහන්සේ කායගත සතිය කටයුතු කරන බව දැනගෙන ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ උදානයක් ප්‍රකාශ කරනවා. ඒ උදානයයි මා මාත්‍රිකාව හැටියට මුලින් ප්‍රකාශ කළේ. අතකෝ භගවා ඒතමත්තං විදිත්වා තායන් වේලායන් ඉමං උදානං උදානේසි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ කාරණේ දැනගෙන මේ වෙලාවේ මේ උදාණයෙන් උදන් අනනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යස්ස සියා සම්බදා සති සතතං කායගතා උපට්ඨිතා යමක හැමදාම නිරන්තරයෙන් කායගතා සතියට එළඹ වාසය කරනවද වෙන තුනේ කායගතා සතිය කායානුපස්සනාව සතිපට්ඨානේ ඒ අනුපස්සනා අතර පළමු යන්න කායානුපස්සනා. කායානුව බැලීම. එහි විවිධ ප්‍රභේදයන් තිබෙනවා. එයින් එකක් තමයි කායගත සතිය. කායගත සතිය පිළිබඳව අපේ අට කතාවේ විවරණය කරලා තිබෙනවා කොහොමද මේ ශරීරය දිහා බලන්නේ නාම රූප ભેදේන ද්විදේපි කායගත කායාරම්මනා පංචන්නං උපාදානස්කන්ධානං නාම රූප හැටියට මේ වෙන් කිරීම තුලින් දෙවදෑරුම් කරලා ඒ වගේම ස්කන්ධ පංචකයන් හැටියට පස්වැදෑරුම් කරලා නාම හැටියටත් රූප හැටියටත් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකේ පංච උපාදානස්කන්ධයේ ස්වභාවය එකිනෙක නුවණින් දැකීම එකිනෙක මෙනෙහි කිරීම කොහොමද මෙනෙහි කරන්නේ මෙහි තිබෙන්නා වූ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය ඒ කමතහනක් ඇටියට භාවිතා කරලා මහා කච්චාන තෙරුන් වහන්සේ අරහත් ඵලයටපත් උනේ කයේ ස්වභාවය කොහොමද දකින්නේ? මේ කයෙහි තිබෙන්නා වූ ස්වභාවය දෙතිස් කුණපයන් හැටියට මෙහි තිබෙන්නා වූ ස්වභාවය එකිනෙක කාරණාවල තිබෙන අනිත්‍යත්වය අසුභත්වය නුවණින් මෙනෙහි කරනවා ඒ වගේම වේදනා සංඥා සංකාර විඥාන කියන මේ නාම ධර්මයන්ගේ ස්වභාවය මේ විදිහට නුවණින් මෙනෙහි කරමින් බලනවා මෙහි තිබෙන්නා වූ නිස්සාරත්වය ශරීරය මේ කුණප කොටස් වලින් සකස් වෙලා තිබෙනවා කේසා ලෝමා නකා දන්තා මේ ආදී වශයෙන් මේ ශරීරයේ තිබෙන්නා වූ ස්වභාවය නිතරම නිත්‍ය ස්වභාවයක් නැහැ. ඒ වගේම ඒ නිසාම දුක්ඛිත ස්වභාවයෙන් යුක්තයි. මමයේ මාගේ කියලා ගත හැකි දෙයක් නැහැ. ඒ නිසා කායගත සතිය කය පිළිබඳ වූ සිහිය කයේ ස්වභාවය නුවණින් දැකලා යම් කෙනෙක් වාසය කරනවද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝචස්ස නෝච මේ සියාන භවිස්සති නච මේ භවිස්සති අතීතේ කර්මක්ලේශ නොවේනම් වර්තමානයේ භවයක් නොවන්නේ වර්තමානයේ කර්මක්ලේශ නොමැතිනම් අනාගතේ භවයක් නොවන්නේ. තණ්ඩ පින්නතුනි ඊටාම දාර්ශනික විවරණයක් බුදුරජාණන් වහන්සේ මේ උදානය හරහා ප්‍රකාශ කරන්නේ දේශනා කරන්නේ අතීතයේ අපේ කර්ම ක්ලේශයන් නිසා මේ කෙලෙස් ධර්ම නිසා විවිධ චිත්තාභ්‍යන්තරේ හටගත් ක්ලේශ ධර්මයන් කිලිටු කරන පාප ලාමක ධර්මයන් ඒවා වඩා වර්ධනය වුණා. ඒවා වඩා වර්ධනය උනේ නැත්නම් වර්තමානයේ භවයක් හටගන්නේ නැහැ. සම්භවය හටගන්නේ අතීත කර්ම ක්ලේශයන් පදනම් කරගෙන. වර්තමානය තුල අපේ චිත්තාභ්‍යන්තරයේ මේ කර්මක්ලේශයන් වර්ධනය වුණොත් අනාගතේ භවයක් සකස් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ දේශනා කරන්නේ අනුශාසනා කරන්නේ මේ ක්ලේශ ධර්මයන් නැති කිරීම සඳහා. ඒ ක්ලේශ ධර්මයන් නැති කිරීම තුලින් භාවය කියන එක නැති වෙලා යනවා. භාවය නැතිවීම සඳහා හේතු භූත වෙන්නේ ඒ කර්ම ක්ලේශයන් නැති කිරීම. අනුකුබ්බ විහාරේ තත්තසෝ කාලේනේව තරේ විසත්තිකං අනුකුබ්බ විහාරී යනු මෙතන සඳහන් වෙන්නේ උදයව්‍ය ඥානාදී විදර්ශනා ඥාන උපදවා ගැනීමෙන් තෙසත්ත ඥානයන් අතර එක් ඥානයක් උදයව්‍ය ඥානය. හට ගැනීම සහ නැතිවීම පිළිබඳව ඥානය යමක් හටගන්න ආකාරයත් එය විනාශ වී යන ආකාරයත් පිළිබඳව ඇතිවන ඥානය. ඒක ඇති වුණායින් පසුව සෝ කාලේනේව තරේ විසත්තිකං වූ කල්ැතුවම විසත්තිකං විසත්තිකාව නම් වූ මේ තෘෂ්ණාව දුරු කරනවා ප්‍රධානතම කාරණය තමයි පින්නතුනි බුදුරජාණන් වහන්සේ අවසානයේදී මේ උදාණය තුල සඳහන් වෙන්නේ මේ තෘෂ්ණාව නැති කිරීම සසර දුකට හේතුව තෘෂ්ණාව මේ තෘෂ්ණාව නැති කිරීම තමයි නිර්වාණය කියලා කියන්නේ. තණ්හක්කයෝ නිරෝධෝ නිබ්බාන. තෘෂ්ණාව නැති කිරීම නිර්වාණය. විභංග ප්‍රකරණය තුල තණ්හාව තෘෂ්ණාව හැඳින්වීම සඳහා වචන 160කටත් අධික ප්‍රමාණයක් සඳහන් කරලා තිබෙනවා. ඒ නිසා මේ තෘෂ්ණාවේ ස්වභාවය විවිධ ඉරියව් වලින් පැමිණෙන ආකාරය බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේ හැටියට වහන්සේ දා ඇසතු රුක්ෂ මූලයේදී ත්‍රිවිද්‍යාවන් උපදවාගෙන බුද්ධත්වයට පත් වෙලා ප්‍රකාශ කළේ නාන්සේගේ ප්‍රථම උදානයේ සඳහන් වෙන්නේ අනේක ಜಾති සංසාරං. ඒ උදානයේහි සඳහන් වෙන කාරණය තණ්හානම් කය මජ්ජග. තෘෂ්ණාව නැති කිරීමට පැමිණියා. තෘෂ්ණාව සම්පූර්ණ වශයෙන් නැති කළා. නැවත මේ තෘෂ්ණාව නැවති ගෘහය නැවත සකස් කිරීමක් කරන්නේ නැහැ. ඒ කැණි මඩල බිඳ දාලා නැවත සකස් නොකරන தත්ත්වයටපත් කළා. එනිසා බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව ධම්සක් පැවතුම් සූත්‍රයේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ ඒ වගේම වඩාත් විවරණ හැටියට සත්‍ය විභංග සූත්‍ර දේශනාව තුලත් යායන් තණ්හා පෝනෝ භවිකා නන්දිරාග සහගතා తත්‍ර తත්‍රාමි නන්දිනී සේයති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා හැටියට සඳහන් කරලා තිබෙනවා. ඒ නිසා සංසාර දුකට හේතුව තෘෂ්ණාව කාම තණ්හා මේ පසින්දුරන් පිනවීමට තියෙන කැමැත්ත තණ්හාව නිසා උපාදානය කරන උපාදානය නිසා භවය ඇති වෙනවා පටිච්ච සම්පාද ධර්මයේ තුල පැහැදිලි කරන්නේ තණ්හා පත්‍ය උපාදානං උපාදාන පත්‍ය භව අධික තෘෂ්ණාව විනාශයට හේතු වෙනවා ඒ ක්ලේශ ධර්මයන් පාලනය කරගෙන කටයුතු කිරීම වෙනතුනි ලෝකෝත්තර සෝයයට පමණක් නොවේ. ලෞකික ජීවිතයේ සුඛාර්ථයේ සෝය සැලසීම පිණිස බලපාන. තණ්හාව අධික ජීවිතය තුලින් සන්තෝෂයේ සතුට පලා යනවා. තෘෂ්ණාව අධික ජීවිතය මානසික ව්‍යාකූලතාවයන් ගොඩනගනවා. නිරන්තරයෙන් අල්වා ගැනීමේ චේතනාවෙන් කටයුතු කරනවා. ඒ නොලබෙන අවස්ථාවලදී විවිධ ක්ලේශ ධර්මයන් මතුවෙලා විවිධ ගැටීම් ඇති වෙලා සංසාරයේ දික්වන කාරණා සිද්ධ වෙනවා. එකිනෙක කාරණා හේතුඵල ධර්මයට අනුව අපි එකිනෙක කරුණු සොයාගෙන ගියාම අවසානයේදී පුංචි පුංචි පාපකාරී ක්‍රියාවන් පාපකාරී ක්‍රියාවන් පුංචි නෑ නමුත් යම් යම් ආකාරයෙන් සිද්ධ වෙන කුඩාණු කුඩා පාප කර්මයන් කිරීම පව යොමු වෙනවා ඒට මූලය උනේ තෘෂ්ණාව තණ්හාව එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ජීවත්වන ලෝකය තුල අපි ජීවත් විය යුතුයි ඒවා පිළිබඳව ඇලීම් වලින් තොර ගැටීම් වලින් තොරව අපිට ඇස් දෙකක් කන් දෙකක් මේ පංච ඉන්ද්‍රිය ධර්මයන් ඇසෙන් අපි රූප බලනවා අරමුණු තිබෙනවා අරමුණු උපාදාන කිරීම අල්වා ගැනීම ග්‍රහණය කිරීම නැවත නැවත මේවා පිනවීමට තියෙන ආශාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ චක්කුණා රූපං දිස්වාන නිමිත්තක් ගාහි හොත් නානු ව්‍යංජනක් ගාහි හොත් ඇහෙන් රූප දැකලා අපි නිමිති ගන්නවා නම් අනුව්‍යංජනයන් ගන්නවා නම් නැවත නැවත ඒවා බලන්ට තියෙන ආසාව ඒවා පිනවීමට තියෙන ආසාව නිසා පුජ්‍යලයා ක්ලේශ ධර්මයන් තව තවත් රැස් කර ගන්නවා ඒ නිසා මේ ලාමක ස්වභාවය මේ ලාමක ධර්මයන් මෙහි තිබෙනා වූ නිස්සාරත්වය අපි අවබෝධ කරගන්න ඕන. භව තණ්හා භවය තුල මමය මාගේ කියන හැඟීමෙන් කටයුතු කිරීමට තියෙන කැමැත්ත ඒ නිසා භවය තුල ජීවත් වීමට තියෙන ආසාව කැමැත්ත විභව තණ්හා මේ ලෝකයෙන් එතර වීම සඳහා තියෙන කැමැත්ත නොවේ යම් යම් කලකිරීම ඇති වුනහම විවිධ අසඤ්ඤතලාදී බ්‍රහ්ම ලෝකවල නීත වඩා වෙනත් තැනකට ගියොත් හොඳයි කියන කල්පනාවෙන් ඒව අල්වා ගැනීම සැබෑ ලෙස මේ භවයෙන් නිදහස් වීමට නොව මේ භවය තුල යම් යම් කලකිරීම ඇති වුනහම මේ භවයට වැඩිය හොඳ භවයක් භ්‍රම ලෝකයක ප්‍රතිසන්දිය ලබන්නට එයත් අල්වා ගැනීමක් ග්‍රහණය කිරීමක් තෘෂ්ණාව නිසා ඇතිවෙන දෙයක්. තණ්හා වඩ්ඩති මාළුවා විය ධම්මපදයේ සඳහන් වෙන්නේ මාළුවා කියන වැල යම්කිසි වෘක්ෂයක දැවටුනොත් වෙලා ගත්තොත් ඒ ගස සම්පූර්ණයෙන්ම විනාශ ස්වභාවයටපත් කරනවා. සාරය උරා ගන්නවා. කුජල సంతාණයට තෘෂ්ණාව අධිකව තමන් කළොත් තෘෂ්ණා ධර්මයේ ක්‍රමානුකූල වර්ධනය වුණොත් පින්නතුනේ ඒ ජීවිතය විනාශ ස්වභාවයටපත් වෙනවා. ලෝකේ පාප ධර්මයන් බහුලව සිද්ධ කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා අප කල යුත්තේ කුමක්ද මෙවැනි උදානයන් හරහා මෙවැනි සූත්‍ර දේශනාවන් හරහා අපි කල්පනා කරලා අපේ ජීවිතවල තියෙන මේ ලාමක ක්ලේශ ධර්මයන් ක්‍රමානුකූලව ඒව වර්ධනය කරගන්නේ නැතුව අඩු කරගන්නට එක පාට නැති කරන්න බෑ. අවම කරගන්නට අපි උත්සාහ කරන්න ඕනේ. තෘෂ්ණාව නිසා තණ්හාය ජායති ශෝකෝ. ඊතරම ශෝක ගැන්වීමෙන් කටයුතු කරන්න. තණ්හාය ජායති භයං. තණ්හාව නිසා බය හටගන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ තෘෂ්ණාව තණ්හාව අපි නැති කළ යුතුයි එදාට සසරින් අපි නිදහස් වෙනවා. ඒ නිසා අපේ ජීවිතයේ මේ ස්වභාවය අපි අවබෝධ කරගෙන ක්‍රමානුකූලව මේවා චිත්තාභ්‍යන්තරයේ පුරුදු පුහුණු කරන්නට අපි යොමු වෙන්න ඕනේ. ඒ නිසා තමයි ඔය දානේ වගේ පින්කම් හඳුන්වලා දීලා තිබෙන්නේ. සාදු ආකාසත්තා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්ඛන්තු ත්වං සදා සාදු සාදු කච්චාන පිරුන් වහන්සේගේ සුවිශේෂී දේශනය අපේ ධර්මාවබෝධයට මොනතරම්නම් උපකාර වන්නේද පහදා දෙමින් ධර්මදේශනාව පැවැත් වූ දේශකයන් වහන්සේ ගම්පහ බැන්දිය මුල්ල විද්‍යාසේකර පිරිවෙන් විහාරවාසී වත්තල සාන්තමරියා විද්‍යාලයේ ආචාර්ය රාජකීය පඬිතු ශාස්ත්‍රපති පූජ්‍යපාද බැලුම් මහර ඉන්දානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ. වහන්සේටත් මෙවන් වූ ශාසනික කටයුතු තවතවත් ඉටු කරන්නට ශක්තිය ධෛර්ය විදුක් නිරෝගී සුවය තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියා අපි සාදුකාරයක් පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු සියලු දාතම තෙරුවන් සරණයි